නාලන්දා නුවර හරි ශාස්ත්‍රීය රාජ්‍යයක්. ඊට පස්සේ බුද්ධ කාලයෙන් පස්සේ වුණා අධ්‍යාපනයේ දියුණු වෙච්ච නාලන්දා විශ්වවිද්‍යාලයේ තීච්ච මහා බුදුම ශාස්ත්‍රීය යෝගයක් අද නටමුන් දකින්න ලැබෙනවා වන්දනාගේ අයට නාලන්දා జగද්දලා ওই කියන විශ්වවිද්‍යාලවල නටමුන් කොයිතරම් තියනවද හැතැම්ම ගණන් තරම් ඈතට වීදිලා තියෙනවා ඒ තරම් මහා විශාල හවුහරණක් තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ඒ කාලේ බෞද්ධ අධ්‍යාපනයක් තිබුණා ඒව අවසානයේදී මුස්ලිම් කාරීන්ගේ විනාශය නිසා විනාශ වෙලා ගියා. අන්නේ විදිය ලෝක ස්වභාවය ඇති වෙනව නැති වෙනව ලෝකේ නවත්තන්න බෑ ඒක. ඒක බෞද්ධ බෞද්ධ කියලා දෙයක් නෑ හොඳයි නරකයි කියලා හිතන්න බෑ. අර්ථලෝක ධර්මයේ චක්‍රයට අවුන වෙන කවුරුවක් නෑ. ඒ සෑම කෙනෙකු වට අවු වෙනවා. ඒක නිසා ලෝකේ දියුණු රටවල් තියෙනවා අන්තිම බිඳුවට බහිනවා. බිඳුවට බහැපු රටවල් තියෙනවා දියුණු වල ඉහළටම යනවා. ඒකේ ඔය ලෝක ස්වභාවය මූදේ ගිල්ලා තියනවලු එක කාලෙක ආයි මූදේ මතුවෙනව තව කාලෙක ජනතාවේ සස්ත්‍රීක වෙනව ඒ කාලෙක අනික් කාලෙක ජනතාව නැති ශූන්‍ය නිස්සරීක රටවල් භාවයටපත් වෙනවා ඒ කාලේ කාන්තාර බවටපත් වෙනවා ඒ කාලෙක වනාන්තර බවටපත් වෙනවා අන්නේ ලෝකේ හිතා ගන්න බැරි විසම ලෝකයක අපි ජීවත් වෙන්නේ ඒවා කොනක් බටක් හිතා ගන්න බෑ. ලෝක චින්තාවට ගියොත් අපි අමාරුයි. ඒකයි මේ ලෝක විශ්ේ හිතලා කොනක් බටක් තෝරගන්න වෙන නිසායින් වයිතන ගියාම උම්මත් එක්ක එක් බවටපත් වෙනවා. ලෝකේ ජීවත් වෙන අපි දිහා බලලා අපිට අපිව හිතා ගන්න බෑ. අපි 10000ක් ඉන්නකොට 10000ක් ජනා 10000ක් ආකාරයි. ඒ 10000 සහකාරයේ මේ පරිවර්තන වෙලා තියෙන මොනවා නිසාද කියලා අපි හොයන්න ගියාම අපිට හරි ගැටලුයි. ඒක නිසා තමයි සමහර කර්මය නිසා සිද්ධ වෙනවා. සමහර ඉබේ සිද්ධ වෙනවා. සමහර විදිහට විවිධ ආකාර එහෙම නැත්නම් දෙවි දේවතාවරු මවල සිද්ධ වෙනවා. පූර්ව කර්ම හේතු නිසා සිද්ධ වෙනවා. පූර්ව කර්ම ගෙවා දාන්න ඕන දුක් ඉඳලා. නිගණ්ඨනා සූත්‍ර තුමාගේ දර්ශනයත් ඒකයි. ඉස්සර කරපු පව්කම් තියෙනවා. ඒ පාප කර්ම ගෙවල දාන්න මේ ලෝකේ දුක් විඳින්න ඕන. දුක් විඳිනකොට පව් ගෙවිලා යනවා. එහෙම තමයි එයාගේ දර්ශනේ. අනිත් අය තාන අය ට්‍රක් ගාලා පිළිගන්නවා පිළි අරගෙන ඒගොල්ලෝ දුක් විඳිනවා දුක් විඳ ශරීරයට අප්‍රමාණ දුක් දීලා බලනවා එහෙම දකින්න පුළුවන් ද නිවනක් කියලා ඒගොල්ලන්ගේ ආගම් වල ඔබේ බණ පොත්වල නොයේ කාකාරයෙන් ඔය ඉස්තර වෙනවා මේ මේ විදිහට ශරීරයේ දුක් විඳින දවස් දෙක තුන හතර පහය මාස භාගේ මාසේ ඔය විදිහට නොකා නොබී ඒ අතලිමතා අතගලමතා නියෝගේ විඳින දුක ශරීරයේ හරිම පෙර කර්මයක් විඳින්නේ. අන්නේ විදි අවස්ථාව. ඒවා කර්ම වේදනීය කර්මේ නැති කරන්න තියෙන ඉස්සර කරපු කර්ම නැති කරන්න නම් මේ ආදී දුක් විඳින්න ඕනේ ඒක දර්ශනීය. ඒ දුක් විඳීමෙන් තමයි වේදනාව නැති කරන්න පුළුවන් නේ දුක් වේදනාව. ඒ දුක් වේදනාව නැති කරන්න නම් ඉස්සර කරපු ඉස්සර දීපු දුක් මේවට වන්දිගවන්න ඕන. වන්දිගවන්න නම් මේ තියෙන ශරීර කුඩුවර දුක් දෙන්න ඕන. ඒ කවුරුත් පිළිගන්නවා. දුකක් නොවිත සැපක් ලබන්න බෑ කියලා ආන් ටක් ගාලා ටක් ගාලා කාරණේ වැටෙනවා. ඒයි පිළිගන්නවා, එදත් පිළිගන්නවා, දත් පිළිගන්නවා. වැඩක් කළා කරන්න කියලා දුකක් නොවිත සැපක් ලබන්න බෑ කියලා සමාජයේ විශ්වාසය තියෙනවා. මෙන්න මේ මාතෘකා ධර්මය අද සූත්‍ර ධර්මයක් විශේෂයෙන් බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. නිගණ්ඨ සූත්‍රයේ බොහෝ වැදගත්. ඊටාම් ප්‍රසිද්ධ නාලන්දානෝරිද මහා ධනේශ්වරතුමා තමයි උපාලි ගහපතිතුමා උපාලි ගහපතිතුමා සිටු කෙනෙක් රජගේ එක සමානයි මහා විශාල පිරිස් පිරිවරාගෙන නිගණ්ඨාත පුත්‍රයන්ගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා ඊටාම සස්ත්‍රීක ජීවිතයක් නිගණ්ඨාත පුත්‍රයන්ගේ අග්‍රසර අග්‍ර උපස්ථායක බැලුවාම නාලන්දානෝර දවසක් ගා නිවන් දාසපුත්‍රතුමා බුදුරජාණන් වහන්සේ එක සාකච්ඡා කරන අවස්ථාවලදී මේ මේ ඉන්න කාලේ නාලන්දා නුවර දීඝතපස්සී කියන නිවන් දාසපුත්‍රතුමාගේ ශ්‍රාවක කෙනෙක් හිටියා. එයා හරියට අග්‍ර ශ්‍රාවක වගේ. එයාට ඊළින් කෙනෙක් ඇත්තේ නැහැ. අනේ දීඝතපස්සීතුමා බුදුරජාණන් වහන්සේ මේ පින්ඳ පාචාර්යාවගේ ඒ එන ගමන් පාවාරික කියන හම්බවන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ හමු වුණා. හමු වෙලා සාකච්ඡා කළා. බුදාරුව මතක් කළා නිගන්ඨේ કોઈ ගෞරවවත් ආවම යාසන තියෙන්නේ ඔය කැමති නම් වාඩි වෙන්නේ කියලා පෙන්නනවා. ඒ වෙනුවාම ඒගොල්ලෝ කැමති නම් නීච ආසනයක් අරගෙන බුදුහානන්ට වඩා අඩුලුවන් කිය ආසනයක ඒගොල්ලෝ ඉඳගෙන සතුටු සාමීච්ච කතා කරනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න සුවදායෙන් විසීමසනවා. මෙන්න මේ සූත්‍ර සාකච්ඡා අතරතුර බුදුරජාණන් වහන්සේ එව දීඝතපස්සීතුමාගෙන් ඔබේ ශාස්ත්‍රවරයා මේ කර්ම කීයක් පනවනවද මේ පාප කර්ම සඳහා කියලා. ඒ ගමන දීඝ තපස්සී මේ නිගණ්ඨ තුමා මතක් කළා අපේ ශාස්ත්‍රතුමා කර්ම කියලා පනවීමක් නෑ දණ්ඩ කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා කර්ම වචනයක් පාවිච්චි කරන කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ආනවා එහෙමනම් මේ දණ්ඩ දඬු කීයක් පනවනවද? දඬු තුනක් පනවනවා. කාය දණ්ඩ, වාග් දණ්ඩ, මනෝ දණ්ඩ. මේ මහා සාවද්‍ය යමක් තියනවද අල්ප සාවද්‍ය යමක් තියනවද කියලා අහුවාම මහා සාවද්‍ය තමයි කාය දණ්ඩ වාග් දණ්ඩ ඊළඟට මනෝ දණ්ඩ ඊළඟට බුදුරජාණන් වහන්සේ ගමන ආයතනවා මේ කාරණා තුන එයා පිළිගන්නවාද කියලා. ආ පිළිගන්නවා අපේ නිවර්ණා ශාස්ත්‍රතුමත් පිළිගන්නවා. කාය දණ්ඩ වාග් දණ්ඩ මනෝ දණ්ඩ එයින් කාය දණ්ඩ තමයි බොහොම බරපතල ඒක වාග්දණ්ඩ ඊළඟට ඊළඟට මනෝදන්න මනෝදන්න ඉච්චර ගණන් ගන්න දෙයක් නෑ හිතවිලි මාත්‍රයක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ ගන්න පළවෙනි අනත් ඔය අහනවා කාය දණ්ඩ මහසාවද්දියද මහසාවද්දිය වාග්දණ්ඩ ඊළඟට ඊළඟට මනෝදන්න ඊළඟට මනෝදන්න ඉච්ඡව සිල්ලට පහේදයක් තුන්වෙනි වටත් බුදුරජාණන් වහන්සේ අහනවා මාසාවන්ති කාය දණ්ඩ දුද්දීක තපස්සින් එගන්න බුදුරජාණන් වහන්සේට මතක් කරනවා කාය දණ්ඩ තමයි ස්වාමීන් මාසාවන්ති වාග් දණ්ඩ ඊළඟට මනෝ දණ්ඩ ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් දැන් මෙයා සාකච්ඡා කළේ සුවදෝ බුදුරජාණන් වහන්සේගෙන උතානෝ බුදුහාරෝ දඬු කීයක් පනවනවද? ඩිගසපස්සේ දඬු කියලා පැනවීමක් මගේ ශාසනයේ නැහැ. මම ධර්මයේ පනවන්නේ කර්ම කියලා. ඒ කර්ම එතකොට කීයක් පනවනවද බුදුහාමුදුරු පාප කර්ම වලට? බුදුරජාණන් වහන්සේ මතක් වුණා කාය කර්ම, වාච කර්ම, මනෝ කර්ම. මේ සාවාද්‍ය අල්ප සාවාද්‍ය මහා සාවාද්‍ය ભેදයක් තියෙනවා තියෙනවා. ඒ මහා සාවාද්‍ය කර්ම මොනවද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මනෝ දණ්ඩේ මනෝ කර්මය තමයි මහා සාවාද්‍ය. ඊළඟට වාග්දන්න පුළුවන් ඒව නැත්නම් මේ කාය කර්ම වෙන්න පුළුවන් වා කර්ම පුළුවන් මනෝ කර්මයේ තමයි මනසභාග්‍ය මේ ඇවුවම අහසට පුළුවන් මෙයා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ හරි වැරදීමක් කරදෙදී මනස කියන්නේ හිතවිල්ල හිතවිල්ලක් ඉච්චර දරදඬු වෙන්නේ කොහොමද ඒක නිසායෙන් දරදඬු බලවත් කරද්ද නම් එන්න ඕනේ කාය දඬු ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කාය දණ්ඩ මහසවද්දී කියලා මනෝ දණ්ඩේ මහසවද්ද මනෝ කර්මයේ මහසවද්දී කියලා පිළිගන්නවද? පිළිගන්නවා. මනෝ කර්මයේ තමයි මහසවද්දී. එතකොට අල්පසවද්දී හැටියට අනිත් දැන් බැලුවා බුදුහාමුදුරන්ගේ තුන් වටයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ තුන් වටයක් ප්‍රතිඥා කළා. ඒ විදිහේ මනෝ කර්මයේ තමයි මහසවද්දී. දිගත වශයෙන් ප්‍රතිඥා කළා කාය කර්මයේ කාය දන්නේ තමයි මහාකාවද්දී. දැන් මෙතන යනවා. එයා යනවා දැන් නිගණ්ඨාස පුත්‍රයන් ඉන්න ස්ථානෙට. එතන විශාල පිරිසක්. එතන විශාල පිරිස් පිරිවරාගෙන නිගණ්ඨාස පුත්‍රයන් ඉන්නවා. ඈත් කියලා එන දිගත පස්සේ දැක්කා නිගණ්ඨාස පුත්‍රයන්. හරි සන්තෝෂින් ඇව කොහේ ඉඳලාද එන්නේ? කින්ද වන්ද කියලා. එයා මූල නෙළුම් මලක් වගේ පිළි හරි සන්තෝෂයෙන් ජයග්‍රහණයක් ලැබුවා වගේ මේ නිගන්නාත පුත්‍රයන්ට මතක් කරනවා මම බුදුරජාණන් වහන්සේ හමු වෙලා ඉන්නේ එතෙන්ද සාකච්ඡාවක් ඇති වුණාද සාකච්ඡාවක් ඇති වුණා බුදුහාරු මගෙන් ඇහුවා මේ නිගන්නාත පුත්‍රතුමා උගන්වන්නේ මොනවද කියලා පාප කර්මය පිළිබඳව මම කිව්වා කාය දණ්ඩ වාග් දණ්ඩ මනෝ දණ්ඩ කියලා එයින් මගෙන් ඇහුවා මේ මහාසාවද්දී කුමක්ද කියලා. මම කිව්වා කාය දණ්ඩ තමයි මහාසාවද්දී අල්පසාවද්දී මනෝ දණ්ඩී කියලා. මේ ඇහුවාම හරියට සන්තෝෂයටපත් වුණා. නිවන්නාත උත්තර සමාධි සාතුරු ශාස්ත්‍රයේ දන්න හැටියට. ඊටාම ලස්සනට උත්තර දීලා තියෙනවා. ඔබ උත්තර දීපු ක්‍රමය හරි. දැන් මේ අප්‍රීතියටපත් වෙනවා. මේ ප්‍රීතියටපත් වෙලා මේ ඉන්න අතරතුර මෙතන තවත් මෙයාගේ මා දායක මහත්යත් මේ ළඟ ඉන්නවා. කවුද? උපාලි ගාපයිතුමා. පාවාරික අම්බවණේ දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කතා වුණේ. එතන දැන් මේ කට්ටියම ඉන්නවා. එන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව උපාලි ගාපයිතුමා මතක් කළා මේ දීගතන් පස්සේ හරි හොඳයි. එතුමා මේ අපේ ශාස්ත්‍රතුමාගේ නිගණ්ණාත පුත්‍රතුමාගේ ධර්මයේ හරියාකාරව තේරුම් අරගෙන තියෙනවා. ඒක නිසියාකාරව බුදුරජාණන් වහන්සේට පිළිතුරු මට වේලාවක හමු වුණොත් බුදුරජාණන් වහන්සේ එක්ක මේ සාකච්ඡාව පවත්වන මම මේකෙන් බුදුරජාණන් වහන්සේ මේ වැරදි සාවාදී දෘෂ්ටියෙන් ගලවලා දානවා. දැන් එයා උද්ධාමයටපත් වෙනවා වාසිපත් දොදරනවා. හරියට දිගයලු ලොන් තියෙන එළුවෙක් ලොන් එහාට මෙහාට ඇදලා ආකණ්ඩණය කරන වගේ ඒ මේ ඇදලා එහාට මෙහාට ලේලත් ආඩු කරන වගේ මම බුදුරජාන් වහන්සේගේ වාද විවාද එක එක ක්‍රම වලට ආන උන්වහන්සේගේ වාදයේ නිසරතාවය ඔප්පු කරනවා ඒ වගේම හරියට රාරක්කු පෙරන ඒ දින දූර්තයින්ගේ ඒ තියෙන මත්පැන් ආදිය පෙරා කියා ගන්න දේව මෙවලම් තියෙනවා සැදරු තියෙනවා මටුළු තියෙනවා ඒවා බැඳිලා ගියාම ඇලි දොලි දානවා ගඟේ දානවා ඒවා ඇලි දොලි දාලා වතුරේ මේ අපුල්ලනවා අපුල්ලලා ඒවා සුද්ධ පවිත්‍ර කර ගන්නකොට නොඑක ආකාරයේ පොඩි කරලා හිර කරලා ඒවා තේට්ටුවටපත් කරලා ඒ පැඳුරු ඒවා සුද්ධ කරන්න වාගේ බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිය මම වැරදි සාවධිතාවය සුද්ධ කරලා දානවා. ඒ වගේම හරියට අවුරුදු 60 ඇත්තු ඉන්නවා. අවුරුදු 60 ඇත්තු ඇත් පොගුණට බැස්සාම ඒවැ නාල සන්තෝෂීටපත් වෙනවා. කවුරුක් වලක් කරන දෙන්නේ නැහැ තරුණ ඇත්තු. ඒ නිසා මේ ඇත්වටව බල්වාම් තරුණ අය ඊටාම ලස්සන ජල ක්‍රීඩා පවත්වන හරි සන්තෝෂයෙන්. ඒ වගේ තමයි මමත් බුදුරජාණන් වහන්සේ වාද විවාද වලට ගින් හරියට අර තරුණ යෞවන ඇතේ ජන ක්‍රීඩා කරන්න වාගේ නොඒක ආකාරයට බුදුරජාණන් වහන්සේක සාකච්ඡා කරලා උන්වහන්සේගේ දෘෂ්ටියේ සාවාදිතාවය අයින් කරනවා කියලා දැන් මෙතන කියලා. දැන් මෙතන බාලක ලෝණකා ලෝණකාර කියන ගමේ හිටිය සෙනඟ සේනාව පිරිවරාගෙන හැම දිනම දැන් යනවා බුදුරජාණන් වහන්සේ ආමු වෙනවා. ඔය යන්නේ ඉස්සෙල්ලා දීවතපස්සික අනේ යවන්න එපා. මේ එවීමෙන් අනර්ථයක් අපිට සිද්ධ වෙන්නේ. ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට ගිහින් ආයි කවුරුවක් බේරිලා ආවේ නැහැ. ඒ මොකද හේතුව උන්වහන්සේ ආවට්ටනේ මායාවක් දන්නවා. ඒ ආවට්ටනේ මායාවට අහු වෙනවා ගියේ හැමෝම. ඒ අහු වෙලා උන්වහන්සේගේ ශ්‍රාවක වෙනවා. මේ උපාලි ගහපතිතුමා ඒක නිසා උතන්ට ගියොත් වෙන්නේ අපි ඉන්න මහා දායක මහත්මයා එතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවටපත් වෙනවා. ඒක නිසා යවන්න එපා කියන්නේ. නිකණ්ඨනාත පුත්‍රතුමා කතාව පටන් ගත්තා. එහෙම කියන්න එපා දීර්ඝ සභාවේ. මේ උපාලිකාපති ඉතාම හොඳයි දක්ෂයි බුද්ධ සම්පන්නයි. ඔව් මේ වගේ සාසනය උදේ තීරුම් ගන්න තියෙන්නේ. ඒක නිසා මහා සාවද්දී ඇටියට කාය දණ්ඩේ පිළි අරගෙන තියෙන අල්ප සාවද්‍ය ඇටියට මනෝ දණ්ඩේ පිළි අරගෙන තියෙන. ඒකෙන් තමයි වාදියේට යන්නේ. එදෙන වාද විවාද වලට ගියායින් පස්සේ බුදුරජාණන් වහන්සේක වාද කරාම මේ උපාලි ගහපතිතුමාගේ ගෝණීත් බවට පත් වෙයි බුදුහානෝ. ඒක නිසා ඉගෙන සැක හිතන්න එපා යවන්නම කියලා. ඒ දීග තපස් කියන අනේම කියන්න එපා. බුදුරජාණන් වහන්සේ නම් හරිම භයානකයි. ආවර්තනීය මායාවක් දන්නවා. ඒ ආවර්තනීය මායාවට නාව වෙන කෙනෙක් නෑ. ඔවිදීසල වේ දහස් ගණන් දෙනක දෙනාව ගියා ශ්‍රමණ බ්‍රාහ්මණ පඬිවරු ගියගෙන කායිතාවේ නෑ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තීසරණ සරණ යනවා. උපාසකයන් බවට පත් වෙනවා, මහාන වෙනවා, රහත් වෙනවා, මාර්ගඵල ලබනවා. අනේ විද්‍යාදී ශ්‍රාවකයන් බවට පත් වුණාම ඉතින් ආයි නිකන් ආපු කෙනෙක් නෑ කියලා. ඒ නිසා යවන්න එපා කියලා. නිකන්තරාත පුත්‍රතුමා කියන ඒවා කියන්න එපා. මෙයා මහා බුද්ධිවන්ත කෙනෙක්. මගේ ශාසනය හොඳට තේරුම් ගන්න තියෙන බුදුරජාණන් වහන්සේ උපාලිගේ ශ්‍රාවකෙක් වේ. දීගතවසී කියන්නේ බුදුහාරුන්ගේ ශ්‍රාවකෙක් වේ මේ උපාලි. ඒ නිසා යවන්න එපා. අරයා කියන්නේ අනිත් පැත්ත. දැන් මේ අතරේ උපාලි ගාබුද්දුමා සෙනඟ සේනාව පිටිවරාගෙන දැන් බුදුරජාණන් වහන්සේ යමු යන්නේ යනවා. ඒකේ සතුටු සාමීචි කතා කරනවා. කතා කරලා එතන බලනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එවම මේ දීගතපස්සී මේ පැත්තේ ආවද? අවිද්‍ය සාකච්ඡාව පැවැත්වද මොනවද කළ සාකච්ඡාව කියලා. අර මුලින් කියපු කාය දණ්ඩ වාග් දණ්ඩ මනස් දණ්ඩ බුධා රූප ගන්නන කාය කර්ම වාග් කර්ම මනස් කර්ම පිළිබඳව ඒ ඇති වෙච්ච සාකච්ඡාව සාරාංශය අදහස දැන් මේ ඇයට ප්‍රකාශ කළා. වාලි ගහපිටුමා ආනවට මේ ප්‍රශ්නයක් අහන්න ඉඩක් අඩක් දෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒකට පුළුවන්. ඒකේ අවුලක් නැහැ ඉඩකඩ තියෙනවා. ප්‍රශ්නය නිගර වුණ දෙයක්. දැන් මෙතන ප්‍රශ්නය අහන්න මේ සූදානම් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නය අහනවා. බුදුරජාණන් වහන්සේ ඒකින් ප්‍රශ්න අහනවා මේ යම් කිසි ඒකින් මේ විදියට කාය දණ්ඩ වාග් දණ්ඩ ගැන කතා කරන්න පුළුවන් හැබැයි කතාවේ සත්‍ය පිටන්න ඕන. ඒව නැත්නම් මේ කතාවේ තේරුමක් නැහැ. කාය දණ්ඩ භාෂාවර්ගයේ කියලා උපාලි ගහවෙද්දම අපි නිගන්න ඕන. ඒක ස්ථාවරී ඉන්න ඕන. මනෝදණ්ඩේ අල්පසාවර්ගී කියලා ස්ථාවරී ඉන්න ඕන. හරි මම මේ විදිහට ස්ථාවරී ඉන්නේ කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ යාගමනාරෝ හොඳට කල්පනා කරලා බලලා උත්තර දෙන්න ඕන. කල්පනා කරලා බලලා උත්තර දෙන්න ඕන. නිගණ්ඨාක උත්තර ඒගොල්ලෝ ඒකේ ශික්ෂාපද හරියට ගොඩාරියක් තියෙනවා. ওই මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ සූත්‍රවල ඒ වගේම සාමාන්‍ය කළ සූත්‍රවල නොඑක ආකාරයෙන් මේවා තියෙනවා දෘෂ්ටිවාද වල තියෙන විවිධාකාර ભેද මත ભેද ඒවා කියන්නේ කිව්වොත් දැන් මෙතන වෙලාව නැහැ ඒවට කාලය යනවා. අනේ නිසායෙන් ඒ අය ගන්න දෘෂ්ටිවාද වල තියෙන විෂමතා සමතා නොඑක ආකාර සාකච්ඡා දැන් මෙතන නිරණ්ඩාත පුත්‍රතුමා අවබෝධන එක ධර්මතාවයක් තමයි ශික්ෂණයක් තමයි ඇල්ලතර පාවිච්චි කරන්න ඕනේ නේ උනුදිය පාවිච්චි කරන්න ඕන. ඔය අතරතුර යම් කිසි ආබා ලෙඩ වෙච්ච කෙනෙක් ඇල්ලතර පාවිච්චි කළා යාට මැරෙන්න සිද්ධ වෙනවා. උණුදිය පාවිච්චි කරන්න බැරි වුණා. එතකොට අහනවා මේ මෙයා කොහෙද මරාට පස්සේ උපදින්නේ? මනෝ සත්තා කියන මානසික මනස බැඳිච්ච දේවනිකායක් තියෙනවා. අන්නේ දේවනිකායේ තමයි උත්පත්තිය ලබන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කලින් කිව්ව කතාවට මේ කතාව විරුද්ධයි. මේ කතාවට මුලින් කියපු කතාව විරුද්ධයි. ඉස්සෙල්ලා කිව්වේ මනෝ කර්මයේ ගන්න දෙයක් නැහැ කියලානේ. දැන් මෙතන කියන්නේ මනස් කර්මයෙන්ද මේ මනස බැඳිච්ච නිසායෙන් මේ සත්‍ය මරාට පස්සේ අර මනෝසත් කියන දේවනිකායේ උත්පත්ති ලැබෙනවා කියලානේ. එතකොට තේරුණා උපාලිකාපිතුමාට වැරදුන බව. බුදුරජාණන් වහන්සේ මේ විදිහට කිව්වාම ඒ හේතුව මොකද? අර හිත බැඳිච්ච නිසා මනස ප්‍රධානත්වයට ආව නිසායි මානසික තත්ත්වේ නිසා තමයි මනසේ බලපෑම නිසා තමයි අර මනෝ සත්ත්ව කියන දේවතා උත්පත්තියට ලබා ගන්න අවස්ථාව එල්ල වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආයිතානෝ ඒගොල්ලන්ගේ යම් කිසි කෙනෙක් ඒ යම් කිසි එකකින් ඒගොල්ලන්ට කියලා තියෙන ඒ නීති රෙගුලාසි අනුව සත්ත්ව ඝාතනය සිද්ධ වෙනවා සතුන් යනකොට පෑරෙන්න පෑගෙනවා මැරෙනවා මේ සතුන් මැරෙනකොට, පෑගෙනකොට, මැරෙනකොට මේවෙන් පවක් සිද්ධ වෙනවද? ඒක මොන මතක් කරනවා පවක් සිද්ධ වෙන්න දන්නේ නැන්නම්. දන්නේ නැන්නම් කිව්වේ සතු මරණය කියන කල්පනාවක් නැනම් පවක් සිද්ධ වෙන්න. ඒ සිද්ධ වෙන්නේ නැත්තේ මොකද? සංචේතනිකණය. ඒක අචේතනිකයි. චේතනාම් භික්කේ කම්මං වදාමි කියලා බුද්ධ මේ උගන්වන්නේ. චේතනාව තමයි මුල් තැන කර්මය සිද්ධ කරන්නේ. දැන් මේ චේතනාවක් නැතුවනේ අචේතනිකෝ සතුන් පෑගිල මැරිලා යන්න පුළුවන් ඒවට පවු නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මකට කල්පනා කළ උත්තර දෙන්නේ. ඉතලක වනේ හිත මුල් වෙලයි කියලා මේ හිත ඒ මුල් වුණොත් අල්පසාවද්දිය කියලා. දැන් බලුවාම හිත මුල් වෙලා මේ තියෙන කර්ම සිද්ධ කරනකොට චේතනාවක් නැති නිසා ඒක අල්පසාවද්දිය වෙනවා. චේතනාවක් තියෙනවා නම් මහතාවක් දිවෙනවා. මොකද්ද මේකට හේතුව? චේතනාව මුල් වීම. දැන දැන පව කරා නම් පව වැඩි වෙනවා. නොදැන වුණා නම් අඩු වෙනවා. මොකද මුල හේතුව? මෙතන මේ චේතනාවේ තියෙන වම්පරස් භාවය. බුදුරජාණන් වහන්සේ නිසා මතක් කරනවා උරවේරණ සංදීයති පස්චමං. දැන් කියපු එකට මුලින් කියපු එක සැසඳෙන්නේ නැහැ. මුලින් කියපු දෙයට දැන් කියපු දෙය සැසඳෙන්නේ නැහැ. ඒක නිසායින් කල්පනා කළ උත්තර දෙන්නේ කියලා. දැන් මෙතන තේ විදියට උත්තර දෙනවා. දැන් බලමු බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රශ්න මුකුටියට එකෙන් දෙකෙන් කාරණේ තේරෙනවා තේරුණාට මොකද පිළිගන්න ඕන පිළිගත්තේ නැහැ කල්පනා කරලා බුදුහාරවන්ගේ කතා මාර්ගයේ තියෙන විචිත්‍රතාවය මහා බුදුම තාර්කික ඥානෙ බුද්ධි සම්පන්න භාවය සිද්ධ කරන ආකාරය ඒව යොසිලිවන්තෝ බුදුරජාණන් වහන්සේ සායතිකෝ දේශනා කරන ආකාරය මෙයට තේරෙනවා. තේරුණාම තව තවත් ආහන ආසා වැඩි ගම නිසායින් හරියට මේ නේ තේරුණා වගේ බුදුරජාණන් වහන්සේට මතක මේකුවට මම පිළිගන්නේ මේකට තවත් කාරණා පාද ගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආනවා මේ නාලන්දනුවර යම් කිසි කෙනෙක් එනවා. නාලන්දා නුවරට යම් කෙනෙක් ඇවිත් එයා කියනවා කඩුවක් අරගෙන මේ නාලන්දාවේ ඉන්න මිනිස්සු මම එකම ශරණක ඇසිල්ලකින් සිය අතිලිය 50 60 70 100 අමාර ශනිකව ඔක්කොම මරලා දානවා මම එක මාස් ගොඩක් කරනවා අර මිනිහයාට ඒක කරන්න පුළුවන් ඒකවන මෙයා කියනවා ඒක කරන්න බෑ එකලාලා ඒ ගමන එක නාලන්දාවක් නෙවෙයි නාලන්දා 10ක් 12ක් වුණත් එහෙම කරන්න පුළුවන් ගමක් නැහැ. දැන් ඒකට බුදුරජාණන් වහන්සේ ආනවා. මහ ඍද්ධිවන්ත තාපසයෙක් වෙනවා. ඒ ඍද්ධිවන්ත චේතෝ අතිප්‍රාප්ත සමංගීත වංගම් කරද්ද අනිත් අයට ශාප කරන්න පුළුවන් මහා ඍෂිවරයෙක් වෙනවා. ඒ විදිහම මතක් කරනවා. මම මේ ප්‍රදේශේ එකම ඇසිල්ලකින් ඔක්කොම විනාශ කරලා දානවා. ගිනි ගොඩක් බවට පත් වෙනවා, අලු බවට පත් කරනවා. විනාශ කරලා දාන ඇසිල්ලකින් කරන්න පුළුවන්ද? අර තාපසතුමාගේ මහරිමත්භාවය නිසා එකනාලන්දාවක් නේ නාලන්දාව එකක් දෙකක් තුනක් හතරක් පහක් දායන්නේ 50ක් 60ක් 70ක් 100ක් උනත් එකම ඇසිල්ලකින් කරන්න පුළුවන්. ඒ මොකද හේතුව චේතෝ වසිප්‍රාප්ත මහරජී තුමාගේ සාප බලවේගය. අන්න ඒකයි. බුදුරජාණන් වහන්සේ ඒකම මතක් කරන කතා කරන්න මුලින් කියපු කතාවට දැන් විරුද්ධයි. දැන් කියන කතාවට මුලින් විරුද්ධයි. ඒක නිසා මුල ආග පටහැනි. ඒක නිසා මෙතන බලපෑම මොකද? අර කඩුව අරක අතින් පයින් හරඹ කරන එකනාද? හිතෙන් වැඩ කරන එකනාද? බලවත්. හිතේ තියෙන මානසිකත්වය ආධ්‍යාත්මික ශක්තිය යාගේ සහ බලය නිසා විනාශ කරන්න පුළුවන්. ඒකයි ශක්තිය කියලා. ඒක නිදර්ශන ඉන්දියාවේ පෙන්වන්න පුළුවන් පෙන්වන්න පුළුවන්. මේවා ඒකින් ඒකට කියන්න වෙලාව නෙවෙයි. ඉන්දියාවේ තියෙන මාතංග ආරණ්‍ය, මෙජ්ජා ආරණ්‍ය, කාලිංග ආරණ්‍ය, ඔය ආරණ්‍ය ඒ ඉන්දියාවේ තියෙච්ච හතරක් වගේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නම් කළා මතක් කළා. මේ තියෙන ආරණ්‍ය බවට මේවා පත්තුනේ ඉස්සර සස්ත්‍රී නගර. ඒවා නගර දේව සාපවලින් ඒ නගර කරපු රාජ්‍ය කරපු රජවරු රාජ්‍ය උදාස ඇති වෙන ආදීන් දේවතාපිය ලැබෙන ලැබෙන ආකාරයෙන් දේව කෝපී ඇති වෙන ආකාරයෙන් කටයුතු කරපු නිසායි ඒවා පොළොවට භස්ම වෙලා ගියා වනාන්තර බවට පත් වුණා ඒකයි ලෝක ස්වභාවය ඒක වෙලාවක ලෝකයේ ජනගහණය වැඩි වෙනවා ඒක වෙලාවක ශූන්‍ය ධර්මතා ඇති වෙනවා දැන් මේ කොළොන වසංගතියව නව වැඩි වුණා නම් කොහෙන් නවතීද කියලා හිතා කියා ගන්න බෑ අන්න ඒකයි. ඉතින් බලවා මේ තලීබානේ වල බුද්ධ ප්‍රතිමාවාන්ති නමක් විනාශ කළා. ඒක නිකන් ආගතිච්ච ප්‍රතිමාවාන්ති ඒ කාලවල සාසනේ දිනුනෙච්ච ඒවා. ඒවා ඒ සංස්කෘතික අමාත්‍යාංශයෙන් කියලා කරපු විනාශය. විනාශය කියලා තාමත් ඒවා රස්ත්‍රීක නැහැ. තාමත් ගිනි කොන්දා. තාමත් මා විශාල විශාල වශයෙන් ඒවා විනාශ වෙනවා රට විනාශ වෙනවා. ඔළුව උස්සන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ජනගහනේ මෙරේ යනවා. කවදාරි ශූන්‍ය වෙලා යනවා. අන්න ඒක ජනගහනේ ඉස්සල යනවා. ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි. ආගම එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැහැ. බුද්ධ ආගමේ ඊට වඩා ගැඹුරු ධර්මයක්. ඒ බුද්ධ ආගමේක කොහෙත්ම කොයි ආකාරයකින් හරි ඒවා සික සෙල්ලම් කරන්න සමාජයට ලක් කරන්න ඒවා පාරට්ටු කරන්න ගියාම ඒවා සාපේ ආපහු Tamanටමයි සිද්ධ වෙලා තියන්නේ. ඒව ගැන කි විස්තර කරන්න ගියොත් වෙලා යනවා. අනේ නිසා බැලුවාම බුදුරජාණන් වහන්සේ මේ කිව්වාම මේ වැව්වාම මේ බොම උපාලි ගහපිටුමා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ කලින් මුලින් කියපු තර්කයෙන්ම මම බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා. ඒවා හිතෙන් සරණ ගියා. දෙවෙනි තර්කයනුත් ඒ තේවිය තුන්වෙනි එකනුත් එහෙමයි හතරවෙනි එකන නාලන්දාමේ කාරණා පෙන්වුම් කළ ඒ වෙන සරණ ගියා. දැන් මම බුදුරජාණන් වහන්සේ ඒසාම් බන්ති බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යා පාණු වේතං බුද්ධං සරණං ගච්ඡාමි මම ස්වාමී භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා මගේ ජීවිතාන්තය දක්වා ලෝතර බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා. බුදුරජාණන් වහන්සේ ඒ මතක් කරනවා අනුවිච්ඡකාරං කෝ ධාපති සුම්මා ඉසාරං ඥාත මනුස්සාරං සාදු හෝති. හොඳටම කල්පනා කරලා බලන්න. බුදුහාරෝ සරණ යන්නේක ධර්මයේ සරණ යන්නේක සංඝයා සරණ යන්නේ දිතාම හොඳයි. ඒක නිසා ආවට ගියාට නිකාම් සරණ යන්න එපා කියලා. ඒ වෙලාවේ මෙයා මතක් කරනවා කොහොම වචනයක් නම් මම කවදාකවත් අපි නිකණ්ඨාත පුත්‍රතුමාගෙන් ඇහුවේ නැහැ. එයා මම එතුමාව සරණ ගියා. සරණ ගියාම ඒ ගෝල බාලයෝ කවුරුද? අපි සරණ ගියායි කියලා මේ උපාලිකාවිතුමා අපිව සරණ ගියේ ප්‍රධාන පන්ති දායකතුමා කියලා. ඒව උඩ කොඩි එයා මෙයා ඔළුව වටේ කල්කව කවුරුද? නගරේ නගරයට ගමන් කරන්න පටන් ගත්ත මේ වගේ ශ්‍රාව ධනේශ්වර පන්ති ඉහළම පිළැන්තිය කෙනෙක් අපේ ධර්මයේ පිළි අරගෙන කියලා ඒ අය ඉන්න ආකාරය. නව බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අනුවිචාරං තුමායි සාරං ඥාත මනුස්සාරං සාදුවති. ඔබ එනි ප්‍රසිද්ධායට තව තවත් කල්පනා කළ බලන මේවා ඊ타මෝනින් සරණ යන එක වටිනවා කියලා. ඒකම බුදුරජාණන් වහන්සේ මතක් වුණා. ඔබේ ගෙදර දැන් මේ තාක්කල් නිගණ්ඨා සූත්‍රයෙන් ප්‍රධාන පිරිසට නිගණ්ඨ පිරිසට නිගණ්ඨී පිරිසට නිගණ්ඨ ශ්‍රාවක පිරිසට කන්න බොන්න දුන්න දානමානි දුන්න ඒව නවත්තන්නේ ප්‍රතිගින් දිගට දෙන්න ඒකවල මේක වම ආසට පොළොව වගේ මෙයා මේ ඉතිසලාලා තියුනේ මේ බුද්ධාගේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රවණ බව ජෝතියන් වහන්සේ උගන්වන්නේ මය මේව දානම් දවසක් බං මයමෙව දින්නම් මාපලං හෝති මානිසංසං මටම දන් දෙන්න ඕන මට දන් දෙන දානේ මහත්ඵලයි මානිසංසයි මයිවේ ශ්‍රාවකාණං දානං දාතබ්බං මගේ ශ්‍රාවකින්ට දන් දෙන්න ඕන මයමෙව ශ්‍රාවකාණං දින්නම් දානං මාපලං මානිසංසං මගේ ශ්‍රාවකින්ට දෙන දානේ මහත්ඵලයි මානිසංසයි නමුත් දැන් බැලුවාම බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරනවා මටම ගෙදර මේකා නිගණ්ඩ නිගණ්ටි පිරිසට දම්පින් කම් පැවැත්වම දහස් ගණන් වලට ඒව ඒ විදිහට දිගට දීගෙන යන්නේ කියලා. අනේ ඕපාන භූතං හරියට හතර මං අන්දියේ තියෙන වැවක් මේ විලක් බෝගුණක් වගේ ඒකෙන් කැමති වෙනකොට කාල බීල යන්න පුළුවන් වගේ මගේ නිවහන ඒ විදිහට තියෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේට ඒක මට අයිති වැඩක්. ඒතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ කිව්වා ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. මම ජීවිතාන්තය දක්වාම මේ බුද්ධ වචනේ නිසා දෙවෙනි වරත් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරත් ධර්මයේ සංඝයා දෙවෙනි වරත් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරත් ධර්මයේ සංඝයා සරණ යනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරන ඒවා තව කල්පනා කරලා බලලා කටයුතු කරගන්නවා. මේවා මේ විදියට මතක් කළාම බුදුරජාණන් වහන්සේ සරණ යන බව දැන් මුලින් මතක් කළා. මතක් කළාම දැන් බුදු ශාසනයේ හිත ප්‍රසන්න භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා. පැහැදිලා නිසාෙන් දැන් බුදුරජාණන් වහන්සේ දැන් මෙයාට මේ උපාරි ගහපෙතුමා ප්‍රධාන පිරිසට දේශනා කරනවා. ආනුභූමී කතං කතේසී කියලා. ආනුභෝගී කතාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න පින්තියට අඤ්ඤකාම සම්පත්තිය විඳින අයට බණදාන් ආවම ඒ අයට මතක් කරනවා මේ මේ විදියට මේ විදියට මේ විදියට මේ විදියට මේ ධර්මයේ පිළිබැදීම නිසායින් පංචකාම සම්පත්තිය ලැබෙනවා දිව්‍ය සම්පත්තිය ලැබෙනවා මනුෂ්‍ය සම්පත්තිය ලැබෙනවා අවසානයේ මේවා නිසරු වෙලා යනවා මේ වැඩක් නෑ නිස්සාර භාවයට පත් වෙනවා. අනේ නිසායෙන් ආනුභූමී කතා කියලා දානගතම් සීලගතම් දන් දෙන්න ඕන සීල් රකින්න ඕන. සග්ගගතම් දන් දුන්නාම සීල් රැක්කම ස්වර්ගයේ උත්පත්තිය ලැබෙනවා. දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල උත්පත්තිය ලැබුවාම කාම සම්පත්තිය කාමානං අන්තිමේදී කාමානං ආදීනවං මොන විදිහේ කාම සම්පත්තිය දිව්‍ය සම්පත්තිය මනුස්ස සම්පත්තිය ලැබුවා ඒවැ සදා කාලෙක ඉරින්න පුළුවන් කමක් මේරිලා යනවා මෙරිලා යනවා අතහැරෙන්න සිද්ධ වෙනවා නික්ඛම්මේ ඥානි සංසම් නෛෂ්ක්‍රමයේ තියෙන කාමයේ අතහැරීමේදී අනුසාර ඕකාරං සංකිලේසං අදෝතිය තමයි කෙලෙස් තියෙන්නේ රාගයේ තියෙන්නේ අයිතේ දේශයේ තියෙන්නේ ඒතේ මෝහයේ තියෙන්නේ ඒතේ ඊර්ෂ්‍යාව තියෙන්නේ ඒතේ ක්‍රෝධයේ තියෙන්නේ ඒතේ මාන්නයේ තියෙන්නේ ඒතේ මායාව තියෙන්නේ ඒතේ මද ප්‍රමාදාදී අප්‍රමාණ කෙලෙස් ගංගාවක් මේ හිත ඇතුලේ කරගෙවෙනවා. සතර වැදෑරුම් ඕකයන්ගෙන් මේ හිත පීඩණයටපත් වෙලා තියෙනවා. මේ ඔක්කොම කෙලෙස් ගංගාවලින් ගිරිලා. මේ හතර වැදෑරුම් කෙලෙස් ගංගාවෙන් ඈතර වෙන්න සිද්ධ වෙලා තියෙනවා නිවන් දකින්න. ඒක නිසා ඉන්නේ ඒවෙන් ඈතර වෙන්න නම් ඒ තමන්ගේ හිත තමන් පවිත්‍ර කරගන්න ඕන. නික්ඛම් මේ ඥානි සංසං නෛෂ්ක්‍රම්‍ය කියලා කිව්වේ කාමයෙන් ඈත් වීම. කාමීන ඇත්ති කියන්නේ ශබ්ද රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම මේ පංචකාම වලින් අයින් වෙනවා. ඒවෙන් අයින් වුණාම විතේ ශාන්ත ස්වરૂපේ එනවා. කාමච්ඡන්දේ යට යනවා. ව්‍යාපාදේ යට යනවා. තීන විද්දේ යට යනවා. උද්ධච්ච කුක්කුච්චේ යට යනවා. විචිකිච්ඡා නියෝරණේ යට යනවා. බැලුවා නියෝරණ පහකින් හිතේ යට යාම නිසාම පවිත්‍රතාවයක් ඒ වෙලාව ඇති වෙනවා. ඒ පවිත්‍රතාවය ඇති වුණාම හිතේ විතාමත් ප්‍රසන්න භාවයට වත් වෙනවා. අනේ හිතේ ප්‍රසන්නතාවය ආවම විතක්ක විචාර බීජුකේ ඒකග්ගතා සහිතම් පඨමඥාන උපසම්පාද්‍ය විහෙරති. අත කාමච්ඡන්දාදී පංච නීවරණ යටපත් කළාම විතක්ක විචාර බීජුකේ ඒකග්ගතා කියන මේ ධානාංග වලින් යුක්ත ප්‍රථම ධානය ලැබෙනවා. ඒ වගේ ඉතින් ඒකට විස්තර කරන්න කිව්ව දීගයි වෙලාව. ඒතනිදායින් එවෙන් මානසික දුර්වලතාවයේ මනසේ තියෙන කෙලෙස් සමණය ලැබෙන ආකාරයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. දැන් මේ උපාලිකාපේතුම උදග්ග චිත්තං කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං දැන් බුදුරජාණන් වහන්සේගේ මේ හිත මේ බුදුරජාණන් වහන්සේට පේනවා උපාලිකාපේතුමාගේ හිත බුදුදර බුදුද ධර්මයේ අනුව ඊටාම් ප්‍රසන්න භාවයටපත් වෙලා කල්ල ජීවිතා නිවන් දකින්න තරම් ඊටාම් අරෝග්‍ය භාවයටපත් වෙලා මුදු ජීවිතා මෘදු භාවයටපත් වෙලා ඕ ඒවැ තියෙන කෙලෙස් ධාරාව අයින් වෙලා ඒ වගේම දැන් බැලුවාම ඊටාම් ප්‍රසන්න භාවයටපත් වෙච්ච අවස්ථාව මේව දැක්කාම බුදුරජාණන් වහන්සේ යා බුද්ධාරං සාමක්ඛංසිකා ධම්මදේශනා බුදුරයන් වහන්සේලාට අයිති සාමුක්ඛන්තික ධර්ම දේශනා කියලා කියනවා. සාමුක්ඛන්තික ධර්ම දේශනා කියන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ක්ෂණ බුද්ධ රාජ්‍ය ලබා ගත්තේ. තව කෙනකින් අහලා නෙවෙයි. තමන් ඉහළට තත්වයටම ගිහින් සම්්‍යක් සම්මා සම්බෝධියටපත් උනේ මේ චතුස්සත්‍ය අවබෝධය නිසා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමෙන් තමයි සදීව ලෝකයාට මේ දෙවියන් සත්‍ය ලෝකයාට නිර්වාණ ධර්මය අවබෝධ කෙරෙමි. ඒක නිසායින් අවබෝධඥානය ලැබුවා. ලබාගත් අවබෝධඥානෙ දේශනාඥානින් ශ්‍රාවකයන්ට දේශනා කළා. ඒක දේශනාඥානින් ඇහුවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ප්‍රදානයේ පිරිස. එදා තාපස කෙනෙක් කැටියට සුවාන වුණා. යම් කිංච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම. ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවසාරණ වහන්සේ විදිර නිවන් අවබෝධ කළා. දැන් මෙතනත් මේ වෙලාවම මේ කවුද? උපාලිකාපතිතුමා බුදුරජාණන් වහන්සේගේ සාමුක්කමික ධර්ම දේශනාව ආනෝ. උදග්ග චිත්තං බුදු චිත්තං විනීවරණ චිත්තං කල්ල චිත්තං මේ විදිහට හිතේ තියෙන ඒ නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමේ ශ්‍රේෂ්ඨම අවස්ථාවටපත් වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා යාක සාමුක්කාන්තිකා ධම්ම දේශනා අර තියෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දේශනා කරනවා. මේ දේශනාව ආවනවත් එක්කම යංගින්ච සමුදේයතා විහම් සුද්ධං වත්තං අපදව කාලනම් සමුදේව රජනම් ප්‍රතිගන්නේ. හරියට පිරිසිදු වස්ත්‍රයක් ඒකට බඳු වර්ග දෙවවා වේනවා වගේ ලස්සන්ට පාට වැටෙනවා වගේ සුද්ධං වත් අපදව කාලනම් සමුදේව රජනම් ප්‍රතිගන්නේ. ඊටාම ලස්සන්ට පඳු අල්ලන්න වගේ මෙයාගේ විනීවරණ හිතට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය චතුසත්‍ය සෝවාන් මාර්ගඥානය සතරදාගාමී මාර්ගඥානය අනාගාමී මාර්ගඥානය මේ මාර්ගඥාන හතරෙන් සෝවාන් වීන ධම්මචක්කුම් උදපාදි ධම්මචක්කු යම්කින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යං ලෙඟටගත් සංකත ධර්ම කියනවනම් සකල සංස්කෘත ධර්මයක්ම හේතු ප්‍රත්‍යංගට හටගත් සියල්ලම විනස්ස ස්වභාවයට පත් වෙන විනාශ වෙනවා. යදනීච්ඡං සම්දුක්ඛං යම් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනුතං සමුනුපාසිතුං ඒතම්ම මේසුවමසේසු මේ අත්තා සමුනුපාසිතුං මේ විදිහට බැලුවාම ත්‍රිලක්ෂණ භාවනාවේ උත්තරීතර தත්ත්වයට පත් වෙලා සෝවාන් මාර්ග ඥානය ලැබෙනවා. දැන් බැලුවාම මේ උපාලිකා පිටුමා සෝවාන් වුණා. දැන් බුද්ධ ශ්‍රාවකේ බවට පත් වුණා. තමන්ගේ සිටුවා සිටේ සේවකයාට කතා කළා. දැන් සිටුවරාල් සෙනෙසේවිකින්ද කතා කරලා ගෙදරවිදින් මතක් කළා හිට එන්න පුළුවන් මේ නිකණ්ඨනාත පුත්‍ර ඒ අයගේ නිකණ්ඨේ පිරිස ඒ ශ්‍රාවක පිරිස ආවම ඒගොල්ලන්ට මේ මැදසාලේ ඒගොල්ලෝ ආසන පනවන්න දැන් නම් මේ පිළේ තියලා ඒ පිළේ ඒ අගු පිළේ ඒගොල්ලන්ට කෑම බීම සංග්‍රහ කරන්නයි කියලා මේ රටේ ආන්දෝලනයක් වගේ රටේම නාලන්දා නුවරම පැතිරලා ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් තිනවා කවුද උග්ගගාමිතුමා. දැන් ගෙදර නිගණ්ඨාත පුත්‍රාදීන්ට වහලා තියෙන වගේට්ටු. දැන් නිගණ්ඨාත දිගදපසීතුමා මේක බලන්න ආරංචි වෙලා. යන්නේ ඉස්සෙල්ලම කිව්වා මම කියවන්නේ කල්ලාතුව. මෙතන යවන්න ඉපැයි කියලා. ගියෝ තව වට්ටනේ මායාවට මායාවට අහු වෙනයි කියලා. නිගණ්ඨා සූත්‍රයේ එක්වෙනවත් දෙවෙනවත් තේනවත් ප්‍රකාශ කළානේ. නෑ නෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ශ්‍රාවකෙක් යවන්නේ කියලා. දැන් ගිහින් වෙච්ච ආදීයොන්න බලන්නේ කියලා. දැන් මේක ඇත්ත නැතර බලන්න මම යනවා කියලා එයා ගියා. මෙන්න ගිහින් බැලුවාම ගරුදුරු වාලයා ඉන්නවා. එයා කිව්වා ස්වාමීනි ඇතුළට එන්න ඕනේ නැහැ. ඔය දාරට ආවනම් මේ ආහාර පාන අරගෙන යන්න. කියලා. ඒවම මම දාගන්නට ආව නෙවෙයි මේ ආවේ මේ කාරණා දැනගන්නයි කියලා. දැන් ආපහු ගියා. නිරන්තරාත පුත්‍රයන්ට මතක් කළා මේ විදිය අකරද ඇද්ද. ඔහුගේ ඇත්ත තමයි කාරණාව මම ගිහින් හොයලා බැලුවා බැලුවාම බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙලා අපේ ශ්‍රාවකෙන් දිවිහෙට්ටු වහලා නිරන්තරාත පුත්‍රතුමායි ගමන දුවා බඩ පිසු එක වෙන්න බැරි දෙයක් දැන් මෙතනට යනවා ඉතින් සෙනක සේනාව පිරිවරාගෙන එතනට ගිහින් බලනවා. එනකොට අයත් දැක්ක මේ දවස් ගණන් සෙනක සේනාව නිගණ්ඩ පිරිස් පිරිවරාගෙන එනවා. ඊන සිව්වා වල්ල ගේට්ටු බාලයන් එතන දොරටු බාලය මතක් කළා. දානෙට ආවනම් එළියේ ඉන්න පුළුවන්. දානෙ දෙන්න පුළුවන්. දානෙට ආවනේ එතුමා හමු වෙන්න යාවි එන්න කියන්නේ කියලා. ඒ ගමන පණිවිඩයක් ගව උපාලි ගහවිතුමාට අන්න නිගන් රාතු පුත්‍රතුමා ඇවිදින් එනවා හමු වෙන්නේ කියලා. දැන් එනවා එයා එනවා. එයා එනකොට බුදු සිටුතුමා කිව්වා මැදසාලේ හොඳට ආසන පනවන්න. එයින් අග්‍රාසනී පනවන්න. අග්‍රාසනී පනවලා ඒගොල්ලන්ට එන්න කියන්නේ කියලා. දැන් මේ ඉතා හොඳ ආසන පනවලා ඔක්කොම තියෙනවා. සිටුතුමා එනවා. ඒ අග්‍රාසනයේ සිටුතුමා වාඩි වෙනවා. සිටුතුමා ඒක වාඩි වෙලා අර ඉන්න අයට කියනවා මේ තියෙන ආසන ඒවා කැමති එක කැමති ඇටි ඉන්නේ කියලා. ඒකවල මේවා දැක්කාම ඔළුව රත් වෙලා නිගණ්ඨාත පුත්‍ර නිගණ්ඨාත පුත්‍රතුමා යම මහවීරතුමා කියන ඔබට විසුද වාදෙට ගියා ගිහින් කරගෙන ආය වෙනස් දෙයක් හරියට වාදෙට පිරිමේ ගිහින් පිරිමේ අඟ ගලවගෙන ආවගේ වැඩක් ඇස් දෙක තියෙන මිනිහ එක ගලවගෙන ආවගේ වැඩක් ඔබට පිස්සුවක්ද කියලා කින්දවන්ද කියලා ඇහුවා මායාවකට අහුවෙලා කියලා හරි මං අහුවෙච්ච මායාව මට හරිම හොඳයි මගේ දෙමාපියෝ නෑ විතරොත් මේ මායාවට මායාවට අහුවෙනවනම් ඒක මට වටිනවයි කියලා දැන් ඔබ කාගේ ශ්‍රාවකයෙක්ද මම මෙතෙන් පටන් එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා මම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් දායක කෙනෙක් සුවාන් මාර්ගඥානී ලබපු කෙනෙක් කැලෙන් කැල ගැපුවත් කවදාකවත් එයා වෙනස් වෙන්නේ නැහැ ධර්මයේ. ජීවිත භවහන්තරගත වුණත් සම්බෝධි පරායන ආත්ම හතඥානගාම ඒ විදිහට උත්පත්ති ලැබල අවසානයේ නිර්වාණ ධාතුව අවබෝධ කරන වරාත් වෙනවා. දැන් ඒවා එනම් ඔබේ තියෙන ඒ බුදුර ශ්‍රාවක භාවය ප්‍රකාශ කරන්න කියලා. මා විශාල ගාත රාශියෙන් වචන සිය ගණන් කේක අපිට කියන්න බෑ. ඒ තරම් ගැඹුරු අර්ථවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මාඥානෙ බුද්ධඥානෙ සර්වඥානෙ විවිධාකාරව විස්තර කරලා එක කලින් සූදානම් වෙච්ච පළයන්තියක් වගේ දියුරුම කියාගෙන යනවා. නිකන් රාතුතරතුමා අහනවා මේව කවුද දාලාගත්තේ? මේව කල්යත්ව ඇදුවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ඇත්තා වූම කියන ගුණධර්ම තමයි මම මේ කියාගන්නේ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේක ඇහුවාම නිවන් රාතුතරතුමාට ඉන්න බෑ. ඒ වෙලාවෙම උනුඩේ වමනේ කරලා එතනම මැරිලා වැටුණා. මෙන්න මේකයි කතන්දරේ. ඒක නිසායෙන් බැලුවාම බුද්ධ කාලයේ ඉටි ඉටි දාම් ප්‍රබල සාතුරුවරයා තමයි නිගන්ධනාතු පුත්‍රතුමා. එතුමාගේ ප්‍රධාන දායකතුමා තමයි රාණන්දා වීටපු. උපාලි ගාභීතුමා ඇතිවෙච්ච වාදී තමයි උපාලි සූත්‍රයේ තියෙන්නේ. ඒක නිසා ඒ වැදගත් ධර්මයක් මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බැලුවාම අනුත්තර පුරිස සංඝසාරකී උන්වහන්සේ අනි පරවාද මතනේ ඊටාම ශ්‍රේෂ්ඨයි දක්ෂයි උන්වහන්සේ ඕනෑ කෙනෙක් দমনය කරන්න අසත්‍යේ නදණ්ඩේ ආයුධ වලින් නෙවෙයි පොඩු වලින් මුගුරු වලින් නෙවෙයි උන්වහන්සේ තමන් යෝ අද තං පවරු තමන්ගේ භාග් චාතුර්යෙන් බුද්ධ චාතුර්යෙන් බුද්ධ බලයෙන් බුද්ධ වචනයෙන් අෂ්ටංග සමන්නාග බ්‍රහ්මස්වරයෙන් උන්වහන්සේ ජනතාව වශී කරන්න සඳේවකට හොකියා දැන් මේ ධර්මයක් ඒක නිසා එදා ඉඳලාම දේශනා කළා එකවරක් කැවුවට ශ්‍රද්ධාව පීඩනුවක් අඩුයි මතක හිටිනුවක් අඩුයි කීපවරක් කහනකොට තමයි තමන්ගේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නිකණ්ණාත පුත්‍රතුමා කොයි විදිය කෙනෙක්ද ඒ වගේ උපාලි ගහපතිතුමා කොයි විදිය කෙනෙක්ද කොයි ආකාරයෙන් ධර්මයේ මේ විදියට තේරුම් ගත්තාද කියලා අපිට සංසාරී පළපුරුද්ද තියෙන නිසාෙන් තමයි හැමෝම බෞද්ධ වෙලා උත්පත්තිය ලබන්නේ. ඒ වගේ ඉන්න අනාගතයේත් බෞද්ධ වෙලා උත්පත්තිය ලබන්නේ. ඒක නිසා තමයි පාරමිතා පුරනවා කියලා කියන්නේ. එකවරම ලැබෙන නිවරක් නෑ. ඒ ලැබෙනවා ලැබුණු ලැබුණ බුද්ධ කාලේ මේ කාලේත් ඇති කවුරු ඉන්නවද කියලා අපිට දැන කියා ගන්න පුළුවන් කමක් නෑ. කොයි හරි නිවන් ලබන්න තියෙන ඇති උදවිය නිවන් ලබාගෙන ඉත්වා අපිට සංසාරේ ඉන්න කාම ලෝතර සම්මා සම්බුද්ධ ධාතනේ ආරක්ෂා කරන ශක්තිය ලැබීවා. අපි හදා වඩාගත් අම්මල දාස්තර ආච්චිලා සීයල ගුරු දේවයන් වහන්සේලා අපිට රූපස්ථාන කරන සියලු දායකාරාදී සෑම දෙනාත් මේ පින් අනුමෝදන් උසස් භාවයට පත් වෙද්දී මේ රට ලෝකේ කොළොන අවසංගතයෙන් යට වෙලා ඒ වෑම විපත් වෙනින් දුරී භූතේ හැමෝටම දතරාෂ්ට විදූරී රූපාක්ෂ වෛශ්‍රණ සතරන් දිව්‍ය රාජුන් ප්‍රදාන කොට ඇති දිව්‍ය රාජ මණ්ඩලයක් තියෙන අනුභවයන් වෙත්වා ඊයටත් අපට බුදු වශයෙන් බුදු මහරහතන් වහන්සේ ආශෙන්දී වඩදාල අමාමා නිවනේ සැනසීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්දදාති කිරිස චංවද්ධාපචායිනෝ චතරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබාන සම්පatti ඉවිලාතේ සමිජ්ජතු ජය සිද්ධිදනං ලාභං දුත්ති වාග්යං සුඛං බලං සිරියායුච වන්නෝ ච භෝගං උද්ධිච අසවා තතවත්තා චායුච ජීව සිද්ධි භවන්තු තේ